ස්වාමීන් වහන්ස මේ ගොඩක් ගොඩාක්ම අහන්න බැරි වුණා අපේ හැමෝටනේ මේ දැන් ඉතින් අහගෙන යනවා මම කවදාවත් අපේ හැමෝටනේ භාවනා කරලා නැහැ මේ ඒ වුණාට දැන් ඔබ වහන්සේගේ දේශනා අහලා ටිකක් අර සමාධිය වඩා ගන්න උත්සාහ කරනවා ඒකම අපේ හැමෝටනේ මේ මම අර ශබ්දයට එහුම්කන් දීලා මේ ශබ්දය අහගෙන ඉඳලා එතන මේ හිත ඇතුලෙන් මෙතන මේ මේ මේ කපුටෙක් කෑ ගහන්න ඒක මගේ හිතේ තියෙන මේ මතකයක් එක්කම එන්නේ කියලා එහෙම මානසිකාරයක් තමයි කරන්නේ. එතකොට සිතේ මගේ හිතේ කපුටෙක් කියලා සංඥාවක් තියෙන එතන මේ කිසිවක්ම නැහැ. එහෙමනම් එලි බාහිරයේත් කිසිවක්ම නැහැ කියන විදිහට තමයි හම්දුරන් වහන්සේ මම මේ මානසිකාරය කරනවා වගේ එකක් කරන්නේ. එතකොට සමාධිමත් භාවයක් ඇති වෙනවා. එහෙම කරන් ගියොත් හරිද කියන එක අපේ හැමදෙම මීට කලින් මම කරේ අපේ හැමදෙම මම ගොඩාක් බණ අහලා තියෙනවා අහලා අහලා එකින් එක එකින් එක අයින් කර කර ඇවිල්ලා තමයි හම්බ වුණේ අපේ හැමදෙන්නේ එතකොට මේ මට දැනගන්න පුළුවන්ද මේ මීට කලින් භාවනා මොනවත්ම කළා නැද්ද නැහැ අපේ හැමදෙන්නේ මේ නිකන් සමත භාවනා වගේ කරන්න උත්සාහ කරලා තියෙනවා ආනාපාන සතිය එහෙම. එහෙම. ධර්මය ගැන තියෙන අවබෝධය සාමාන්‍යයෙන් මොන වගේද හිතන්නේ නිවන් මාර්ගයේ නිවන් මඟ ධර්ම දේශනා තමයි මම ගොඩාක්ම අහලා තියෙන්නේ ගොඩාක්ම හැව අවුරුදු 18ක් විතර දේශනා හැවා හෙව්වා අපේ හම්ස්නේ ධර්මයේ ගොඩාක් මම හෙව්වා. නිවැරදි මඟ මොකද්ද කියලා. එහෙම එහෙම අහගෙන ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේලා දේශනා කරනවා අහගෙන ගිහිල්ලා ගිහිල්ලා තමයි අන්තිමට මට වහන්සේගේ දේශන අපේ හැමදෙනේ හඳ මට හම්බ වුණේ. මට මුල් අවස්ථාවේ කියන්න ඕනි කමක් තියෙනවා. මේ හිත විසිරෙන්නේ නැති වෙන්න කියා ගන්න ඕනේ. එහෙමයි. ඔව් ඒකට අපි කියනවා ඉතින් සමතය කියලා. ඒක මුල් අවස්ථාවේ අත්‍යවශ්‍යමයි එහාට ගමනක් යනවා නම් මේ හිත දියුණු කරන මාර්ගයක කටයුතු කරනවා නම් මේ සිතට සිත දකින්න හැකියාවක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ සිතට එන අරමුණු ඇති වෙනවා නැති වෙනවා කියන එක දකින්න අපහසුයි මේ විසිරෙනවා. සිත වේගවත් ගොඩක්. සිත වේගවත් වැඩි ඒක නිසා මේ අපේ අපේ එක සිතක් දකින්න යනකොට සිත් ගොඩක් වේගයෙන් ඇති වෙලා නැති වෙනවා. ඒක තමයි ලොකුම ගැටලුව මුලින්ම තියෙන්නේ. ඒකට හොඳම ඒකට බුදුන් වහන්සේම දේශනා කරනවා සමත සමතේ මේ සති නිමිත්ත පිහිටවගෙන ඉන්න එක තමයි ඉතාම වැදගත් වෙන්නේ. එතනදී තමයි සති නිමිත්ත පිහිටගෙන ඉඳීමෙන් හිත විසිරෙන එක නවත්ත ගන්න පුළුවන්. හැබැයි අපි අරමුණු කරන්නේ නිවනටම යොමු වැඩපිළිවෙලක්. ඉතින් අද සමාජය තුළ අද බෞද්ධ සමාජය තුළ භාවනා මධ්‍යස්ථානවල සමාධියටම යොමු වුණු වැඩපිළිවෙල ගොඩක් තියෙනවා. නමුත් ඒක සමාධියට අන්තගාමීව ගියොත් ඒක තුළ ධ්‍යාන අවස්ථාවලට තමයි යන්නේ. නමුත් මේ නිවන් මඟ කියන්නේ එහෙම එකක් නෙමෙයි. ධ්‍යාන අවස්ථාව යමකොට ඒ සිත විසිරෙන්නේ නැතුව හොඳට තියාගන්න පුළුවන් නම් ඒක විතරයි මෙතනදී වැදගත් වෙන්නේ. ඒකට ධ්‍යානයක් තිබුණත් නටත් ගැටලුවක් නැහැ. ඇත්තටම සිත විසිරෙන්නේ නැතුව සිත සිත සති නිමිත්ත පිහිටවන පුරුදු නොතින් විශේෂ දෙයක් තියෙනවා. තමන් එදිනෙදා වැඩ කරනකොට තමන්ට ඒ වැඩ කරන ඒ කටයුතු වලට අමතරව තමන්ගේ සිතට එන අරමුණු පේන්න ගන්නවා. මේ දැන් සිත මගේ කේන්ති ගිහිලා ඉන්නේ දැන් මං සතුටින් ඉන්නේ දැන් මට මෙහෙම සිතක් ඇති වුණා දැන් මට අතීත මෙහෙම ආවාරමුණක් මට අනාගත අරමුණක් ආවා මෙන්න මේ මෙනෙහි කිරීම ගොඩක් වැදගත් විදර්ශනා පැත්තට හැරෙන්න එහෙමයි විදර්ශනාව නැතුව නිවන් මාර්ගක් නැහැ සමතේ වැඩුවත් සමත යානිකයා වුණත් ඒ සමතේ තුලින් විදර්ශනාවට තමයි එන්න ඕනේ. එහෙමයි. ඔව්ද සුෂ්ඨයානික රහතන් වහන්සේ කියන්නේ සමතේට වැඩි යොමු නැතුව විදර්ශනා පැත්තටම යනවා. එතකොට එයාට සමතේ නමුත් තියෙන නිසා එයා එහෙම කරන්නේ. සමතේ සිත විසිරෙන කෙනෙකුට විදර්ශනාවකුත් නැහැ. අත්තම කිව්වොත්. ඒක නිසා සමත විපස්සනා යුගන්ධන් ගමනක් කියන්නේ. ඒක දැන් ඔය මුල් අධ්‍යයන ටික නිර්වුල්ව යන්න ඕනේ. ගොඩක් ඔළුව අවුල් කරගන්න යන්නේ නැතුව ගොඩක් වෙලාවට අපි බන ගොඩක් අහන්න ගියොත් ඒකත් වෙන්නේ අන්තවාදී වෙනවා අන්තයකට යනවා බනම අහන්න අබ්බැහි වෙනවා උපාදාන වෙනවා උපාදානයක් වෙනවා කියන්නේ ඒක පුරුද්දක් වෙනවා පුරුද්දක්. පුරුද්දට බණ පුරුදු වුණාම අර ප්‍රායෝගික වෙන්නේ ප්‍රායෝගික පුහුණුවක් නැති වෙනවා. ඔකට කාලය ගොඩක් ගත වෙනවා බණ අහන්න යනකොට. බණ අහන්න යම්කිසි ඒ කියන්නේ ධම්මච්චේ ඥානෙ අවශ්‍යයි. ධර්ම අවබෝධය අවශ්‍යයි. ඒක දැනගෙන තමන්ගේ මට්ටම දැනගෙන තමන් ඒක කරන්න ඕනේ. එතන තමන් එක දිගටම බණ අහන්නෙත් නැතුව Tamanට විවේක අවස්ථාව ගොඩක් සත්‍ය පිහිටවන්න මුලින් උත්සාහ කරන්න ඉන්න ඉරියව්වට හිත තියාගන්නත් පුළුවන් මේ සතිය කියන්නේ ලොකු ඔළුවට ලොකු පීඩනයක් කරන එකක් නෙමෙයි තමන් ඉන්න තැන කොතනක හරි පරයන්කෙන් වාඩි වෙනවා නම් එහෙමයි එහෙම ඉඳගෙන හුස්මට හිත පිටව ගන්නත් පුළුවන් නිමිත්තට හිත තියා ගන්නත් පුළුවන් ආස්වාද ප්‍රාස්වාදයට සලාග්‍රයට හිත තියා ගන්න පුළුවන්. එහෙම පුහුණු වෙන එකේ ලොකු දියුණුවක් තියෙනවා. මොකද අපි හැමදෙරනේ එහෙම මම කරනවා එහෙම කරලා තමයි අපි හැමදෙරේ එහෙම මේ මට පොඩි සමාධියක් එක්කම තමයි මම අර ටික පුරුපුහුණු කරන්නේ බෝහන්සේගේ දේශනා මම ගොඩක්ම ඇහුවා මේ ස්ටෙප්ස් ටිකක් ඇහැවා ඒ පිළිවෙලට යන ඒවා ටිකක් අහලා ඉතින් තමයි මම එහෙම පුරුදු කරේ එහෙම කරන්නේ නැතුව අර සමතේ ගොඩාක් වඩා ගන්න ඕනේ එතකොට නේද අපි හැමදෙරේ සමතේ දියුණුව බලපානවා මේක ගොඩක් කලබල වෙලා යන්න පුළුවන් ගමනකුත් නෙමෙයි කෙනාට කෙනාට යන ගාමන මාවත එකම වෙන්නේ නෑ. කෙනාට කෙනාට ඒක සකස් වෙන ආකාරයේ කෙනාට ගැළපෙන විදිහට තමන්ම දක්ෂ වෙන්න ඕනේ. තමන්ගේ විදි හඳුනා ගන්න ඕනේ. ඒ කියන්නේ කෙනා තමන්ම තමයි මේ මාර්ගය සකස් කර ගන්න ඕනේ. තව කෙනෙක්ගෙන් උපදෙස් ගත්තත්, කල්‍යාණ මිත්‍රයෙක්ගේ උපදෙස් ගත්තත් බුදුන් වහන්සේ වදාහනවා කුලපමංගෝ දේශිස්සම් කියලා පහරුව තමන් විසින්ම සාදාගත යුතුයි මහණෙනි කියලා. එතනදී කල්‍යාණ මිත්‍රයාගේ පණිවිඩය තියෙනවා මේකයි මාවත කියන එක. නමුත් පුහුණු වෙන්නේ තමන්. තමන්ට තියෙන්න ඕනේ ඒ ඕනකම තියෙන්න ඕනේ තමන් ඒකට ඒ සිත දකින්න මුලින් ඉබේ ඉබේ පේන්නේ වීරයක් නැතුව කොහොමත් ඒ මුල් අවස්ථාවේදී වීරය අවශ්‍යමයි. අර සතර සතර සම්මාප්‍රධාන වීරය අවශ්‍යමයි. ඒ කියන්නේ සද්ධා වීරය සති සමාධි ප්‍රඥාන ඉන්ද්‍රිය පංචේන්ද්‍රිය ධර්ම. එතකොට සද්ධා කියන්නේ මේ සත්‍ය. සත්‍ය දකින්න ඕනේ මේ බාහිර නෙමෙයි හිත කියන එක. ඒක දකින යමුත වීරය ගන්න ඕනේ. එතකොට ශ්‍රද්ධා කියන්නේ මේ සත්‍ය දකින්න එක බාහිර නෙමේ තමන්ගේ හිත හිතෙත් එහෙම දෙයක් නැති බව තමයි ඉස්සරහට යනකොට යාට බාහිරිනුත් මිදිලා හිතිනුත් මිදුණු ගමන තමයි යන්නේ. එතකොට ඒක එන අරමුණනේ සිත කියන්නේ. දැන් මේ සිත කියන්නේ අරමුණ. දැන් සිතේ තමයි මේ හැමදේම දැන් එතකොට මේ අපි චිත්තේන නියති ලෝකේ අපි සිත තුළ තමයි මේ මේ ලෝකේ හදාගෙන තියෙන්නේ. අපි දුක් විඳින්නේ සැප විඳින්නේ හිතින්. අපි අපි මේ කාම භූමිය කිව්වත් ඒක බාහිර නෙමෙයි හිතේ තියෙන්නේ. හිතේ. ඔව් චිත්ත තියෙන්නේ. එතකොට චිත්තේන නියති ලෝකය කියන තැනින් මිදෙන්න තමයි මේ යන්නේ මාවත. එතකොට එතනට යන්න නම් සිත කියන්නේ අරමුණුමයි කියන එක දකින්න ඕනි. එතකොට අපි ලියා ගන්න ඕනේ මේ අරමුණු තමයි එහෙමනම් අපි මේ ලියා ගන්න ඕනි කියන එක. ඒතර අරමුණක් අරමුණක් ගානෙම දකින්න හැකියාවක් ඇති කරගන්න එක තමයි මේ භාවනාවේදී අපි කරන්නේ. ඒකෙදි දැන් අපි සද්ධා වීරය අපි වීරය ගන්න හැම මොහොතෙම සිත දකින්න. එතකොට සිත දකින්න තමයි අපි ඒ කියන්නේ සිතට අරමුණු කරනවා. වෙන වෙන වෙන ලොකු දෙයක් නෙමෙයි සිතට අරමුණු කරනවා. ඒ කියන්නේ සිත අපිට පේන්න ඕනි. එතකොට මේ දැන් දැන් අත කොයි හරි තියාගෙන ඉන්නවා නම් ඒ තද ගතිය මේ ඒ ඒ ඒව හැම එකම හිතට දැනෙන්න ඕනි. ඔව් දැන් මේ දැන් මේ සද්දයක් ඇහෙනවා. දැන් මට මෙහෙම දැන් මේ වර්ණ සිතක් තියෙනවා. මට තද ගතියක් දැනෙනවා. දැන් මේක මේ කය පාසද්ද සිතක් තියෙනවා. දැන් මේ වගේ ගන්ධය හැම එකම සිත ඇති වෙනවා නැති වෙනවා. ඒක හරි සුන්දර ගමනක් වෙනවා. එහෙම දකින්න ඒක යන විදිහට තමයි යාට එහෙම ඒක ඒ කටෝරු ගමනක් කරගන්න නැතුව යන්න ඕනේ. එතකොට තමයි පහසු. එතකොට සද්ධා වේර සතිය කියන්නේ මේ මේ සිත පේන එකයි සතිය. සතිය කියන්නේ සිත පේනවා දැන් යාට. එතකොට සද්ධා සමාධිය කියන්නේ ඒ තුල එයා සත්‍ය දකින සමාධියක් තියෙනවා මිදෙනවා. බාහිරෙන් මිදෙනවා. මිදුණු හැමදේ හැම මොහොතම බාහිරෙන් මිදෙනවා නම් ලොකු දියුණුවක් තියෙනවා. මොකද බාහිරෙන් තමයි අපි හැම එකම පණවන්නේ. එයාගෙන් තමයි මට කරදර, ඒ වස්තුවෙන් තමයි මට සැපෙන්නේ. ඒ විදිහට අපි පණවනවා බාහිරට. බාහිරට පණවන්නේ තැනට යන්නේ නැතුව ඉන්න කෙනෙක් කියන්නේ එයා බාහිරත් එක්ක කම්පණය වෙන්නේ. එතකොට එයා ලොකු සුවයක් විඳිනවා අභ්‍යන්තරයෙන් බාහිරට බාහිරත් එක්කලා ගැටෙන්නේ නැහැ. කවුරු හරි බැන්නත් ඒකට යන්නේ නැහැ එකට එක කියන්නේ. හිතේ තමයි ඇති වෙන්නේ කියලා හිතනවා. ඔව් දැන් දැනුම් තියෙන්නේ තමන්ගේ හිතේ. තමන් දෙමලෙන් ඔව් දෙමලෙන් කවුරු හරි බැන්නොත් තමන්ට තේරෙන්නේ අන්න ඒ වගේ තමන් බැනුම් දන්න හින්දානේ බැනුම් කරගන්නේ තමන්. අපිම තමයි බැනුම් හදාගන්නේ. හරිද. ඒතකොට බාහිරත් එක්ක අපි මේ සම්බන්ධේ බාහිරෙන් මිදෙනවා කියන්නේ සෝවාන් මේ මාර්ගඥානෙට යන්නේ ඔය. එතන සෝවාන් ඵලය කියන්නේ සම්පූර්ණයෙන්ම බාහිර බා යට දැනෙනවා ඒක. මේක දැන් මිදි මිදි යනවා කියලා මාර්ගය දැනෙනවා. සෝවාන් මාර්ගයක ඒක ගොඩක් දියුණු තැනක්. ඒකට හේතුව එයා මැරෙන මොහොතේත් එයාට බාහිර ලෝකයක් නැති බව දැනෙනවා කියන්නේ එයාට මේ ලොකු මේ මෙතර වෙනස් දෙයක් තියෙනවා. දැන් මේ ඊයේ පෙරේද ගිය දේශනාව ඇහුවේ නැහනේ. ඊයේ ඊයේ පෙරේද මේ දිව්‍ය ලෝක ගැන මම දේශනාවක් දැම්මා මේ මේ ගොඩාක් අයට තියෙන ගැටලුවක් මේ මේ මේවා හිතේ ගොඩක් දෘෂ්ටිගත වෙලා ඉන්නවා. මේ මැරිලා දිව්‍ය ලෝකයක් තියෙනවා, මේ භක්ම ලෝක තියෙනවා, මම යනවා ඉපදෙනවා කියලා මේ මේ මෙන්න මෙහෙම ලොකු දෘෂ්ටියක මේ සමාජයේ ඉන්න බුදු සමය තුලත් බ්‍රහ්මන දෘෂ්ටිවල තිබුණා මහා බ්‍රහ්මයා මැව්වා භක්ම ලෝක දිව්‍ය ලෝක ගැන තමයි මේ සමාජයේ දෘෂ්ටිගත වෙලා හිටියේ. බුදුන් වහන්සේ ඒවයින් මුදව ගන්න නැතුව අපිට මේ මාර්ගයේදී බාහිරනේ දැන් ওই කියන ඒවත් එතකොට. ඒතර බාහිරෙන් මිදෙනවා නම් සිතමනම් සේරම ඒ ලෝකත් සිතම වෙන්න ඕන. ඔය ඒකයි බුදුන් වහන්සේ කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය කියලා ඔය 31 ලෝක ධාතුවම ලඝු කරනවා සිතට. සිතින් තමයි පනවන්නේ. තර දැන් දිව්‍ය ලෝක හයක් අපි කතා කරනවා තාවත් විශේෂ චතුර්මහරජිතේ තුසිතේ යාමේ නිම්මාන රති කියන. නමුත් මේ දිව්‍ය ලෝක හයත් තමන්ගේ මේක ඇවිල්ලා වෙනම වෙනම ලොකු අවබෝධයක් යට තියෙන්න ඕනේ. ඒ කියන්නේ සම්මාදිට්ඨියට එන්න නම් යා මිත්‍යා දෘෂ්ටිය නැති කරගෙනම මේ මේ දේ වෙන්නේ. මිත්‍යා දෘෂ්ටිය තියෙනකන් සම්මාදිට්ඨිය හම් වෙන්නේ නැහැ. මොකද බාහිර ඇත්ත වීමමයි මිත්‍යා දෘෂ්ටිය. එයා කියනවා නම් දිව්‍ය ලෝකයක් මම මැරුණට පස්සේ යනවා කියලා ඒත් ඉන්නේ බාහිරම තමයි. බාහිරව එහෙමයි. බාහිරෙන් මිදිලා නැහැ එතකොට. ලෝකෙක එයා බාහිර ලෝකයක් හදාගෙන ඒ කියන්නේ ඉන්නවා. ඉතින් සියල්ලෙන්ම බාහිරෙන් මිදෙනවා කියනවා නම් ඒවත් බාහිර තියෙන්න බෑ. සංකප්ප ලෝකෝ කියන තැනට එනවා. දුරසස්සකාමගේ සංකාර ලෝකයක තමන් හැමතිස්සම ඉන්නේ කියන එක තමයි දැනෙනවා. ඒකටම තමන් සත්‍යවාදීම වෙන්න ඕන. ආයි විචිකිච්ඡාවක් තිබුණොත් ඒ එයා විසිරිලානේ. යට සුගති පරායන වෙන්නේ නැහැ එතකොට. මේක ලෝකෝත්තර පැත්ත ලෞකික පැත්ත වගේ නෙමෙයි ලෞකික පැත්ත මිත්‍යා දෘෂ්ටියම තමයි. තමයි. පෘථග්ජන භූමිය අන්ධකාර අවිද්‍යාව මෝහ ඝන අන්ධකාර සත්තුත් ඉන්නේ එතනම සත්තු බාහිර ඇත්ත වෙලා නින්නේ. සතුට හිතෙන්නේ නැහැනේ බාහිර බොරුවක් කියලා. ධර්මය හම්බ වුණේ ඒකයි අපි මෙච්චර කාලයක් ආවේ ඔව් මේ මේ මේ ඊයේ පෙරේදා දේශනා මාලාවක් ඉදිරිපත් කරලා තියෙනවා දැන් අදත් කියන්නේ ඒවා දිව්‍ය ලෝක නෙමේ සංඥා සුකුමත්වයේ මතයි සුගතිය පරවන්නේ බුදුන් වහන්සේ කියන එක පෙන්නන්න සංඥා සුකුමත්වයේ මතයි මේ චිත්ත තුල සුකුම ස්වභාවවල දිව්‍ය තල තියෙනවා චිත්ත තුලයි තියෙන්නේ කවදාවත් බාහිරින් හම්බ වෙන්නේ ඔන්න ඕක විශාල අවබෝධයක් ඇතිවයි කෙනෙකුට දැනෙන්නේ. නව සත්තාවාසා කියලා බුදුන් වහන්සේ පෙන්නන්නේ සිත තුලින්ම තමයි මේ සේරම ඒ පනවන්නේ. ඒ කියන්නේ තිරිහන් ලෝකෙක Taman නැවත උපදින්නෙත් මේ සිතේ තියෙන द्वේෂයේ රාගයේ නැමැති ගින්න සිතයි සිතේ තියෙන්නේ. බාහිර නෙවෙයි. ඒතර ඒ ගින්න නිසයි මෙයාගේ සංඥා රළු වෙලා රළු තැන්වල උපදින්නේ. නැවත සකස් වෙන හේතු තියෙනවා. මේ සංඥා සුකුමත්වයේ මතයි සුගතිය තියෙන්නේ. සංඥා නිරෝධයක් තමයි නිවන කියන්නේ. තේරුණාද? මේකේ ධර්මයේ සම්පූර්ණයෙන්ම අපේ මේ සම්පූර්ණයෙන්ම අපි හිතුවට අපි සංඥාවක් තමයි ඇසුරු කරන්නේ. ශබ්ද සංඥා. වර්ණ සංඥා ඇහෙනවද? ඔව් ශබ්ද සංඥා වර්ණ සංඥා ගන්ධ සංඥා රස සංඥා පහස පොට්ටබ්බ සංඥා හැමදේම සංඥා සංඥාව තමයි විඥාණය වෙන්නේ සිත වෙන්නේ එහෙමනම් අපි සංඥාවක් තමයි මේ හැම මොහොතෙම ඇසුරු කරන්නේ එතකොට සංඥාව තමයි අපිව නැවත අපි දැන් අපි තුම අපි අපි හිතමු දැන් සම්මුතිය තුළ මරණය ගැන ශරීරය පොළවට පස් වෙනවා කියලා දිරා වැටෙනවානේ නමුත් අපි අපි හිතමු ඒ ඒ ඒ මොහොතේ සංඥාවක් තමයි නැවත සකස් වෙන හේතුව. චුතිසිත අවසාන සුතිසිත ඔය ගති නිමිත්ත අපි කියනවා කම්ම නිමිත්ත සේරම සංඥාම තමයි. එතකොට මේ සංඥා සුකුමත්වය කරා යන ගමනේදී අපි පින්දහම් කරනවා නම් හරි අපි ඒක පිනක් වෙන්නේ බාහිර තියෙන දේක් පූජා කරනවා නෙමෙයි තමන්ගේ සිතේ මේ පිරිසිදුභාවයේ පින කියන්නේ තමන්ගේ සිත මනින්න තියෙන හොඳම දර්ශකයක් තමයි ඔය දාන දෙන ඒවා පින් කරන ඒවා. ඒ කියන්නේ තමන්ට දෙයක් දෙනකොට අපරාධි දුන්නේ කියලා තණ්හාවක් ඇති වෙනවා කියනවා නම් ඒ සිත පිරිසුදු වෙලා නැති බව එයාටම දැනෙනවා. එතකොට එයාටම දැනෙනවා කලින් මං එච්චර කලිට වැඩිය දැන් මං එච්චර ඇලෙන්නේ නැහැ දැන් මං නිකම්ම දෙනවා කියලා. දැන් මේ දානේ එතකොටයි සිත පිරිසුදු වෙන්නේ. සිත පිරිසිදු බව දකිනවා නම් තුන්සිත පාදවා දෙන දානයක් වෙනවා. තුන් සිත පහදා දෙනවා කියන්නේ රාග දේශ මොහ තුනී වෙන දානේ. රාගේ දේශේ මොහේ සිත තුලින් දැන් චේතනහම් භික්කවේ කම්මම් වදා කියන කොට චේතනාව තියෙන සිතේ. එහෙනම් චේතනාවයි කර්මයට හේතු වෙන්නේ. මෙතන සිතමයි සියල්ලම. එතකොට සිත පිරිසිදු වෙන්නේ නැතිනම් ඒක දානයක් වෙන්නේ නැහැ. එයාට ඒකෙන් පින් සිද්ධ වෙන්නේ නැහැ. එයා එයා එයා ද්වේෂසිතකින් දානයක් දෙනව වෙන්න පුළුවන්. රාගසිතකින් දිව්‍ය ලෝකයන් නම් රාගසිතක්. රාගසිතකින් දානයක් දෙනව වෙන්න පුළුවන්. ඒත් වෙන්නේ මොකද්ද? පිරිහීමක්. සුගතියක් පනවන්නේ සිත පිරිසුදු වෙනවා කියන්නේ සංඥා සුකුම වෙන්න මේ පිරිසුදු නිර්මල ධර්මය මේ කියන්නේ. අපි අපි අපිට මේ අපි අපි මේ කියන්නේ පොතක් දිහා බලලා එහෙම නෙමෙයි අවබෝධ ඥාණයෙන්මයි මේ කියන්නේ අපි හොඳටම දන්නවා ඔබ අසරණ වෙනවා. අපි දැන් හැමෝටම කියන්නේ ඒකයි. කවුරු හරි ඇහුවත් කියන්නේ ඒකයි. ඔබේ ඔබ මේ සෙල්ලමක් නෙමෙයි කරන්නේ. ඔබගේ ඔබ විශාල ගිනි ගිනි ගොඩක් නිවන්නේ. මහා සසරක දැන් තිරිහන් සතෙකුගේ කලලේ සංඥාව සකස් වෙනවා කියන්නේ අතිශයින් භයානකයි. මොකද ඒකේ සංඥාවක් සකස් වෙන්නේ නැහැ මනුස්ස භවයකට නැවත. ආත්ම ගණනාවක් තිරිහන් භවයක යනවා. ඒක අතිශයින් භයානකයි. ඒක ඒ එහෙම දෙයක් සිද්ධ වෙනවා. දෘෂ්ටිය තුළ සිද්ධ වෙනවා. ඒක වෙනවා. ඒක ගොඩාක් අපි පැහැදිලි කරනවා. සමහර වෙලාවට ඉතින් සකස් වෙන විදියටයි දේශනා ඉදිරිපත් වෙන්නේ. නමුත් ඒක මේක හොඳටම අපිට අවබෝධයෙන් කියන්නේ. හොඳටම ඒ කියන්නේ මේ ඥාන අභිඥා කියලා දාලා තියෙනෙත් ඒකයි. මොකද මේ ග්‍රන්ථ ධූරයේ විදර්ශනා ධූරයේ දෙකක් තියෙන්නේ. මොකද පොත බලලා එහෙම කියන්න බෑ සත්‍යයක්. ඒක පොතක තියෙන දේ විශ්වාසයක් වෙනවා. නමුත් ආවෝදයක් කියන්නේ මහා ඥානයක් යට සකස් වෙනවා යාගේ අභ්‍යන්තරයෙන්. මේක මෙහෙම නේද කියන එක. අන්නේ ඥානය අවදුනට පස්සේ එයාට සිතුවිලි නෙමෙයි තියෙන්නේ අවබෝධයක්. ඥානයක් තියෙන්නේ. ඒකෙන් ධර්ම දේශනා කරන අඩුයි. ඉතින් අපි ගැන එහෙම ලොකුවට කියනවා නෙමෙයි. නමුත් අපි වාදවලට යන්නේ නැහැ. අපි සත්‍යමයි කියන්නේ. අපිට ඒක නිසා වාදයක්වත් නැහැ. පිළිගත්තා හෝන ගත්තෝ ඒක අනිත් කෙනාගේ පැත්තක්. සත්‍ය හෙලි කිරීම අපේ පැත්තක්. සමහර බැලුවහම පොත්වල එහෙම නැහැ. අපි සමහර ඒවා කියන ඒවා බැලුවහම ඒවා අති නිර්මලයි පිරිසිදුයි. නමුත් පොතකින් හොයන්න අමාරුයි. නමුත් අපිට ඒකට කරන්න දෙයක් නැහැ. මොකද පොත් ලියවිලා තියෙන විදිය විවිධාකාර හේතු තියෙනවානේ. අපිට ඒවා අදන්න බෑනේ. ඉතින් පොතට ගැලපෙනවා බැලුවාම අත්‍යවශ්‍ය තැන් සේරම බුදුන් වහන්සේගේ ධර්මයට අනුකූලයි. නමුත් පොතේ සිංහලෙන් මේවා පැහැදිලි කරන්න ගිහලා තමයි පටලවාගෙන තියෙන්නේ. අර සූත්‍රවල බැලුවාම හරියට තියෙනවා. එතකොටත් තේරෙනවා මේ මේවා පරිවර්තනය කරනකොට මේ රහතන් වහන්සේලා කියතින් නෙමෙයි නෙවිලා තියෙන්නේ මෑත කාලේ. එතනින් තමයි පොතින් පැටලෙන්නේ. නැත්තම් ඒක තියෙනවා. දැන් නවසත්තාවාස කියනකොට රාහුලගෙන් අහන ප්‍රශ්නේ තියෙන්නේ ඕවා දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක නෙමෙයි කියන්නේ රාහුල. රාහුල කියන්නේ මේ නවසත්තාවාස වල දැන් නව නාම නම් කින් කියනකොට කියනවනේ නවසත්තාවාස කියලා. ඒ තමයි අපේ සුගතිය. ඔතන තියෙන්නේ. නවසත්තාවාස කියනකොට ඒකත්ත කාය, ඒකත්ත සංඥා, ඒකත්ත කාය නානත්ත සංඥා එහෙම තමයි කියන්නේ. ඒක තමයි හරි විදිය. සංඥාව තමයි මේ මග යන්නේ. සංඥා වේදේති නිරෝධ සමාපත්තිය කියනකොටත් තේරෙනවා මේ සංඥාව තමයි නිරෝධය කරන්නේ. එතකොට ශබ්ද සංඥා මේ මේ අපි අපි මේ මොහොතේ සිතට එන අරමුණ බලනවා කියන්නේ ලොකු දෙයක්. පුංචි දෙයක් නෙමෙයි. මේක මහා සසරටම බලපානවා. මොකද මේක මේ අපි හිතන විදිහ එකක් නෙමෙයි මේ අපි ආත්මීය සිතකින් බැලුවට ඒ සසර කතාව හරි භයානකයි. ඒක දැන් මේ මොහොතේ සකස් වෙලා තියෙන මනුස්ස ශරීරයක් ඇතුලේ ඒක නිසා අපිට මේක මේ සංඥා සුක්කුම කරන්න හැකියාවක් තියෙනවා. හැබැයි ඒක නොකර ගන්නවා කියන්නේ මහා වාසනාවන්තයි. මොකද ආයි අපි දන්නේ කොහොම සකස් වෙනවද කියන්නේ ඊගා මොහොතේ. එතකොට එතනදී අපිට මෙහෙම අවබෝධයක් නැති වෙන්න පුළුවන්. එතකොට අපිට එහෙම සංඥා සුකුම වීමක් වෙන්නේ. සමහරට අපි පෙරේතය ලෝකවල සමහරවල තිරියන් ලෝකවල සකස් වෙන්න පුළුවන්. ඒක අතිශයින් භයානකයි. ඉතින් මේක අනිත් එක දැන් මේ මොහොතේ අපිට මේක මිදෙන්නත් මේ ආයතන ටික වැදගත් වෙනවා. මේ ශබ්ද සංඥාවෙන් තමයි අපි මේ මේ මේවා මේවයින් තමයි අපි මේක කියන්නේ. මේ සංඥාව දකින්න නැතුව සංඥාවෙන් මිදෙන්න බෑ. එහෙම දෙයක්ත් තියෙනවා. මොකද මේ මේක මේක මේ මේ සිතට එන අරමුණ දකින්න නැතුව ඒ සිතට එන අරමුණේ සත්‍ය දකිනකොට ඒකේ ඒකේ දෘෂ්ටිය තුළයි මේ අපිට තියෙන්නේ මේ මේ මේ ශක්ති ස්වභාවයක් විඥාන ශක්තිය ස්වභාවය දෘෂ්ටිය තුලයි සකස් වෙන්නේ. ඒ කියන්නේ බාහිර දෙයක් තියෙනවා නම් තියෙන දෙයට ඇලීමක් ගැටීමක් ඇති වෙනවා. ඒ ඇලීම ගැටීම තමයි නැවත උපදින හේතුව. ඔක තමයි රාගදේශ කියන වචන දෙක දාන්නේ. දැන් එන අරමුණේ සත්‍ය දකින්නවා කියන්නේ බාහිර එක හම් වෙන්නේ නැති ඔව් එතකොට ඇලෙන ගැටෙන තණ්හක්කයෝ කියන තැනට යනවා නිබ්බානෝ කියන තැනට යනවා. ඒ සලායතන නිරෝධයකටයි යන්නේ. මොකද ඇස කියන ආයතනේ නිරෝධයට යනවා. ඔව් එතකොට ශබ්දය කියන සෝතය කියන ආයතනේ නිරෝධයට යනවා. එතකොට ආයතන නිරෝධයකට යනවා. ඒකම තමයි මේ භවය කියන්නේ බාහිර දෙයක් තියෙනවා කියන එක. භව නිරෝධෝ කියන්නේ බාහිර දෙයක් හම්බ වෙන්නේ නැහැ කියන එක. භව නිරෝධෝ නිබ්බානෝ කියන තැනට එනවා. ඉතින් මේක නිර්මලයි ධර්මයේ ප්‍රායෝගික වෙන්න ඕනි. හදිසි වෙන්නත් එපා. මේකට ටිකක් කල් ගියට කමන්නේ කියලා හිතන්න. එතකොට තමයි මේක පහසු. මේක උපාදාන වෙනවා. ඒ කියන්නේ මේක දැන් කරන්න ඕනි කියලා අර දැඩිව ගත්තොත් උපාදාන මේක හරි පුදුම විදිය ගමන මේකේ තියෙනවා. මේක හිතට වද දෙන්නේ නැතුව හිතට නොතේරෙන්න හිත මුදවගෙන යනවා. ඒක හරි පුදුමයි. දැන් දැන් සමහරලාට අපිට එදිනෙදා තියෙන දැන් දැන් ගොඩක් අමාරු වෙලාවකට මේක අලුතෙන්ම නවකයෙකුට බලන්න උත්සාහ කරන්න හොඳ නැහැ. මොකද එතනදී බලන්න බැරි නිසා කිපෙන්න පුළුවන්. සිත දකින්න බැරි වෙන නිසා හිතට කෝපයක් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ රාගදේශම තුනී කරන්න යන ගමනේ රාගදේශම වැඩි කරගන්න වෙන්නත් පුළුවන්. සිත දකින්න ඕනි තමයි. නමුත් ඒකට ඕනි පරිසරයේ ඒ සේරම ගැලපෙලා ටිකක් අර හොඳට පරිණත වෙනකොට හරි පරිණ හොඳට මේක ඇතුලේ සතිය එනවා මේ බල ධර්ම වෙනවා ඉන්ද්‍රිය ධර්ම. ඒ කියන්නේ ඔටෝ ඉබේම ඔටෝමැටික්ලි කියන්නේ ඉබේම මේක පේන්න ගන්න අවස්ථාවක් එනවා. ඒකට අවුරුද්දක් ගියත් කමන්නේ නිදහසේ යන්න ඕනි ගමනක් මේක. හොඳයි අපි හංගන ඒතකොට මේ සමතේ වැඩලා ඉවර වෙලා අර මේ ශබ්ද ශබ්ද මේ නෑ එහෙම දෙයක් නෙමෙයි මේ අදහස් කරන්නේ සමතේ විපස්සනා කියන එක එකක් ඉවර කරලා අනිත් එක කරනවා කියන එකක් නෑ නෙමෙයි එහෙම අර ඔව් මේක මේක දැන් මේ මොහොතේ දකින්නවා කියන්නේ සමතේ තියෙනවා. දකින්න බැරි නම් මේ මොහොතේ පොඩ්ඩක් හුස්ම දිහා බලන්න. ඊට පස්සේ ආයෙමත් ඊගා මොහොතේ ඒ දකින්න එක හැමතිස්සෙම විපස්සනා කරන්න ඕන. නමුත් ඒකට බාධා වෙනවා නම් සමතේ පොඩ්ඩක් වැඩියෙන් ඊට පස්සේ සමතේ පොඩ්ඩක් පුහුණු වෙන්න ඕන. එහෙනම් අපේ හැමදෙන්නේ මම කරන්නේත් ඔය උදේම නැගිටලා මේ ඒ සමතේ වඩලා ඉවර වෙලා දැන් තමයි බාහිරයට කමක් නැහැ යොමු කරලා එහෙම එපාද ඒක මුලින් කමන්නේ දැන් මේක දැන් ටිකක් පුරුදු වුණාට පස්සේ අමුතේ සමතේ වඩනවා කියන එකකට වැඩිය එයා එයාට ඒක ඇතුළාන්තයේ හොඳ සිහිනුවණක් වැඩෙනවා ද සමතේත් එක්කලා සිහියක් වැඩෙනවා සිහිනුවණ වැඩෙනවා ඒ කියන්නේ සමතේත් එක්කලා එයා ඒ එයාගේ හිත පේන එකම තමයි යාට සිහිය අවදිවීමක් පේන ගන්නවා. සිත පේන එක වැඩි වෙනවා පේන ගන්න. මොකද අනිත් එක අරමුණු කරනවත් දැන් මේ ධර්මයේ මාර්ගයට එනකොට අරමුණු කරනවා. සිත දකින්න. අරමුණු කිරීමත් එක්කමත් සිතේ අර සිත සත්‍ය දකීම කියන්නේ ප්‍රඥාව. සිතේ සත්‍ය දකිනවා කියන්නේ සිතින් මිදීමක් සිද්ධ වෙනවා. ඔය සිතේ සත්‍ය දකිනවා කියන තැනේදී ප්‍රඥාව කියන්නේ ප්‍රඥා භාවිතබ්බ විඥාන පරිඤ්ඤය. ඒ කියන්නේ ප්‍රඥාව කියන්නේ සිතේ අනිත්‍ය දැකීමයි. ප්‍රඥාව කියන්නේ මේ බුදුනාසේ නිර්වචනය කරන්නේ. ප්‍රඥා භාවිතබ්බ විඥාන පරිඤ්ඤය. ඒ කියන්නේ සිත මේ මොහොතේ සත්‍ය දකිනවා කියන්නේ බාහිර නෙමෙයි කියලා දකිනකොට සිත මිදෙනවා. සිතත් ඇත්තක් නෙමෙයිනේ. දැන් අපි තුන් බාහිර පොතක් කියලා ගත්තොත් බාහිර පොතක් කියලා දෙයක් නැහැනේ. බාහිර නෙමෙයිනේ අපිනේ සම්මුති නාමයක් පනවගෙන තියෙන පොත කියලා ඇඩතලයකට. බාහිර පොත් කියලා දෙයක් නැහැනේ. ඒක අවබෝධයිද? එතකොට බාහිරින් සිත මිදෙනවානේ. එන අරමුණේ. පොත කියන අරමුණෙම එනකොටම සිත මිදෙනවානේ. බාහිර හැඩතලයට ගැට ගහන්නේ ඒකත් එක්ක යා කම්පණය වෙන්නේ නැහනේ. මේ පොත මට ඕනි. එහෙම යන්නේ නැහනේ ප්‍රපංච හදාගෙන. මඤ්ඤණා කරන්නේ නැහැ නේ පොත මගේ පොත එස්සයිස් පොත බුද්ධාගමේ පොත අපරාධය එහෙම කතා ගොඩක් මැකෙනවා ඕකේ. ඔක සිතනේ වෙන්නේ එතකොට. ඒක සිතේ පොතක් තියනවාද? ඒකට සිතෙනොත් මිදෙනවා. එතකොට ඔය සිත දෙපැත්තෙම මිදෙනවා කියන්නේ සිතින්ම මිදෙනවා කියන එක. ඒ කියන්නේ බාහිරෙන් මිදෙන්නේ නැතුව සිතින් මිදෙන්නෙත් නැහැ. ඒකයි අජ්ජත් බහිද්ද අන්ත දෙක පෙන්නලා මජ්ජේ ඥානං කියන තැනින් බුදුන් වහන්සේ ධර්ම දේශනා කරා. අන්ත දෙකම නැති වුණු තැන මජ්ජේ ඥානං කියන්නේ. බාහිර අන්තෙත් නැහැ. සිත කියන නාමයේ අන්තෙත් නැහැ. එතකොට එන අරමුණ මිදෙනවා. එතකොට ක්‍රියාවක් යාට පේනවා යමතැනම. ක්‍රියාසිත හම්බ වෙනවා. ඒක ප්‍රතිපදා පුහුණු වෙනකොට දකින්න ලැබෙනවා. එතකොට එතනයි මිදීම තියෙන්නේ. එතකොට එයා එතන ලොකු කතාවක් තියෙනවා. ඕක ඕක දැන් ඔහොම තමයි මුල් අවස්ථාවේදී බොහොම පරිස්සමින් බාහිර පේනව නෙමෙයි හිතනවා කියන තැනට එන්න. ඊට පස්සේ සිතෙත් දෙයක් නැහැ කියන තැනින් ගන්න. ඒක ඒක බොහොම හිමීට ගලප ගන්න පුළුවන් නම් දෙකම එකපාර ගන්න පුළුවන් නම් හොඳයි. බාහිරෙත් නැහැ සිතෙත් නැහැ කියලා. නමුත් ඒක බාහිර මිදෙන එක නම් ගොඩාක් මෙතන වැදගත්. ඒක පෙන්වන්න ඕනේ. කරගෙන යන විදිහට එතකොට හරි නේද අපේ හරි මම හිතුවේ ගැටලුව නැහැ අතන මේ පුහුණු වෙන ටිකක් කල් යනවා මං හිතන විදිහට නම් මේ කතා කරන විදිහට මාස 6කට වැඩිය පුහුණු වෙන්න ඕනේ. ඔව් ඒ කියන්නේ ඒ මෙතන සෝවන් සෝතාපන්නම් පැත්තෙන් එනකොට ඉතුරු ටික කොහොමද දිගටම යනවා. මෙතන හොඳ බේස් එකක් දාන්න ඕනේ හොඳ අත්විවරමක් ගයක් හදනකොට දානවා වගේ හොඳ අඩිතාලමක් දාන්න ඕනේ මේ මුල් අවස්ථාවේ. සිත හොඳට දකින්න එක හොඳට පේන එක ඒක හිත විසිරෙනවා. දැන් සමහරවිට ඔය කාත් එක්ක හරි කතා කරනකොට ඒවා මේ මානසිකාර කරන්න එපා. එතකොට එතකොට ඔය හිත පේන්නේ නැති වෙන්න ගන්නවා. ඒ වෙලාවට. ඒවා ඒවා පස්සේ තමයි හරියන්නේ. ඒක තමයි මෙතිය මාස ගානක් යයි කියලා කිව්වේ. මොකද හැම එකම තමන්ගේ අත්දැකීමක් වෙලයි මිදෙන්නේ. දැන් අපි කටින් මෙහෙම කිව්වට ඒක හරියන්නේ ඒක දැන් ඔබතුමියගේම ඒ අතුලාන්තයෙන් අවබෝධයෙන් එන්න ඕන. මිදින් මිදිලා ඔබතුමියගේ අත්දැකීමක්ම වෙන්න ඕන. ප්‍රත්‍යක්ෂයක් වෙන්න ඕන. ඒක ඒක එතකොට අපි පනවන දෙයක් නෙමෙයි තමන්ගේ දෙයක් යන තමන්ගේ දියුණුවක් වෙනවා. මිදි මිදි යන්නේ. ඒක සාන්දිටික ධර්මයක් කියන්නේ ඒකයි. කාටවත් ඒක ඒ බුදුන් වහන්සේටවත් තව කෙනෙක් නිවන් දක්හන්න බෑ. ඒ ඒක ඒ කෙනාගේ අතින්මයි සිද්ධ වෙන්නේ. සාන්දිටික ධර්මයක් තියෙනවා. ඒ කියන්නේ බුදුන් වහන්සේ ධර්ම දේශනා කරාට බුදුන් වහන්සේ දේශනා කරන ආනන්දේ මම ජේතවනාරාමයට එන පාරක් කියයිද එන ආකාරයක් කියයිද වුන් වෙන කොහෙවත් ඇයිනම් මම කුමක් කරන්නද ආනන්දේ කියලා ධර්මයේ තුලම බුදුන් වහන්සේගේ ඒව දැක්කම අපිට තේරෙනවා බුදුන් වහන්සේ පාර පෙන්නන ඔක්කොම කල්‍යාණ මිත්‍රයෙක් විදිහට දෙනවා. නමුත් ඒක යන්න ඕනේ තමන්මයි. හරි නේද එමනම්? හොඳයි එහෙනම්. ඒක සරලයි.